භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ සාකෝ පනීතා සංහා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති චක්කු සම්පස්සජා වේදනා සාතන්නා උපජ්ජමානා උපජ්ජති සත්ත නිවිසමානා නිවිසති කෞරවණ්‍ය යෝගාවචන මහා සංග්‍රහයේ අතරයි මේ සතිපට්ඨාන සූත්‍රයේ ඒකාකාරව දුරගෙන යන පාද පාද රාශියක් අපි එක එක සතියට ඉදිරිපත් කරගන්නේ විශේෂයෙන්ම ධර්මානුපස්සනා කොටසේ ප්‍රථම සත්‍ය පරිවේ ප්‍රථම සත්‍යයේ නැත්නම් මේ දුක්ඛ සත්‍යය සමුදය සත්‍යයේ කොටස් වල එන විස්තරයකුයි අපි මේ ඉදිරිපත් කරගන්නේ විශේෂයෙන්ම මේ තෘෂ්ණාව සම්බන්ධ කරලා විස්තර කරන මෙතන ධම්මානුපස්සනා කොටස වශයෙන් හුඟා කලින් කියවිච්ච දේවල් සම්පූර්ණ ගැඹුරකින් නැත්නම් මූල ලාභ පැත්තට කිච්චු කරලා විස්තර සතෙන් වශයෙන් ඉදිරිපත් කිරීම සිද්ධ වෙන්නේ. ඒදි ප්‍රධානම මේ පරවයට නැත්නම් විශේෂම මේ සමුදේ සත්‍යයට ප්‍රධාන වෙන કૃષ્ණා චෛතසිකය ඉදිරිපත් කරගෙන සරුවචන් වහන්සේ විසින්ම මේ કૃષ્ණාව කොහොමද පහළ වෙන්නේ කොහොමද නතර වෙන්නේ. කොතනද ලැග් ලැග ගන්න කියන ප්‍රශ්නේ අරගත්තාම එතන සාධුඤ්ඤතාඥාණයටම ගෝචර වෙන ආකාරයට හොඳ විස්තරයක් මූල ධර්මානුව කියනවනම් අඩුවක් නැති විස්තරයක් ඉදිරිපත් වෙනවා. ඉතින් ඒකෙදී මුල් මුල් කොටස් මූල ධර්ම පමණක්ම වාගේ වෙන විදිහට කියනවනම් ප්‍රායෝගිකත්වයට නගා ගන්න බැරි ධර්මත වාගේ ආධුනික යෝගාවචරයට වෙන්නක් ඉඩ තියෙනවා, පේන්නක් ඉඩ තියෙනවා. නමුත් මේක අපි තේරුම් අරගන්න ඕනේ සතිපට්ඨාන සූත්‍රයේ ධර්මානුපස්සනාවට ගිය කොටසක් නිසා ඒ තේරුණත් නොතේරුණත් නැත්තම් දැක ගන්න පුළුවන් වුණත් නොවුණත් වෙන යාන්ත්‍රණේ නම් මෙහෙමයි. කවදා හෝ ධර්මයේ දිගේ භාවනාව දිගේ තමන්ගේ අත්දැකීම් ඉදිරියට යනකොට යනකොට යනකොට මේ දේවල් වල තියෙන සත්‍ය භාවය දැක ගන්න පුළුවන් භාවය ටිකෙන් ටික ටිකෙන් ටික විසද වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මුලදී අපි ධර්ම ගෞරවය දීපත් කරගෙන, සද්ධා දීපත් කරගෙන මේ ධර්ම කොටස වලට කිච්චු වෙලා ඒ වගේ සුවද භාවයේ දන්නා අඳුනාකම ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. ඒ නිසා ඒ සුෂ්ණාව ගැන කතා කරනකොට චක්කු සෝත ධාන ජීවා කාය මන කියන මේ ద్వාර හයේ ඒ ඒ ద్వාරයට අදාළව අවස්ථා රාශියක් මාර්ගය. මේ තණ්හාව උපදින්නේ උපදින්න පුළුවන්, läගගන්නේ läගගන්න පුළුවන් කියනක විස්තර කරගෙන තමයි අපි මේ යන්නේ. අපි දේශනා පාළියේ දේශනා විලාසය අනුවම ඇහ සම්බන්ධ කරගෙන නැත්නම් දේශනාවේ පටන් ගන්න ආකාරයටම විස්තර කරගෙන යන්නේ දේශනාවේක සාධාරණීකරණය කරන්නේ ගොඩක්ම කෙලෙස් ඇහි උපදින නිසා. නමුත් ආධුනිකයාට ඒ තානත්ම සීක්‍රෙන් කෙලෙස් උපදින ඇහැ තේරුම් ගැනීම නැත්නම් ඇහි කෙලෙස් උපදින ස්වરૂපේ තේරුම් ගැනීම අන්තිමටම වෙනවා වෙන්න පුළුවන්. මූල ධර්මානුකූලව මුක්ක්ම කෙලෙස් උපදින්නේ. ඒ නිසා එහෙම පටන් ගන්න තියෙනවා. ඒ නිසා චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං. යම් තැනක ප්‍රිය රූප සාත රූප මිහිරි භාවය මේ ප්‍රිය භාවය කියනවනම් විතර තෘෂ්ණාව උපදිනවා. ඒයි ඉස්ලාම් පෙන්වන්නේ චක්කුම් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. ඇහ බොහෝම ප්‍රිය රූපයි ප්‍රිය ස්වභාවයි. ඒ මිහිරි ස්වභාවයි. ඒ වගේම රූප ඇහැට ගොදුරු වෙන්නේ නැහැ ශබ්ද, ගොදුරු වෙන්නේ නැහැ ගඳ, රස, ස්පර්ශ. ඒකට ගොදුරු වෙන්නේ රූප. ඒ නිසා ඇහැ වාගේම රූපවලට අපි රූප විශේෂයි ප්‍රිය භාව මනාප භාව දක්වනවා. ඒ නිසා මේ දෙක ඇහැයි රූපයයි ගැටුණු වෙලාවක අපි ඒක ප්‍රධාන කරගෙන ජීවත් වෙනවා නම් දකින්නෙක් වශයෙන් බලන්නෙක් වශයෙන් චක්කු විඥානයේ ඇහි පහළ ඒකත් අර වාගේම ප්‍රිය රූපයි සාත රූපයි නමුත් ඒ චක්කු විඥානය කියන එක භාවනා කරලා අල්ල ගන්නවා කියන එක බොහොම දුෂ්කර හේතු කාරණු රාශියක් නිසා එකක් තමයි අපි මේ චක්කු විඥානය කියන එක ගන්න වචන උදාහරණ කියන්නේ දකින හිත රූපයක් දකින හිත ඒ දකින හිත භාවනාවේදී අල්ල ගන්නවා කියුවාම තානත්ම දුෂ්කරයි බව අපි මතක් කරගත්තා ඒ මොකද දැකීම සිදු වෙනකොට ඒ හිත පහළ වෙලා ඉවරයි. අපි සාමාන්‍ය විවහාරයෙන් කරනවා කියන දැකීම පහළ සිදු වෙනකොට ඒ දකින්න හිත පහළ වෙලා ඒක ස්ථාවර වෙලා විවස්ථාගත වෙලා ඉවරයි. ඒ නිසා මේ හිත පහළ වෙන මොහොතේදීම අල්ලගන්න බෑයි කියන තරමට ඕනම කෙනෙක් භාවනා නොකරපු කෙනෙක් හෝ භාවනා නතාර්ථක වෙච්ච කෙනෙක් හෝ භාවනා මුල් ඉන්න කෙනෙක් විනිශ්චය කරන්න ඉඩ තියෙනවා. නමුත් මූල ධර්මයේ තේරුම් ගැනීමේදී චක්ෂුර ඇහ ඇහැට කොටුරින රූපත් මේ දෙක නිසා ඇහි හිත පහළ වීමක් කියන මේ තුනම තෘෂ්ණාව පහළ වීමේ හේතු. තෘෂ්ණාව ළඟ ගන්නත් නැහැ. අන්නේ බව හොඳට තේරුම් ගන්න. ඒ ඒ තුنين ඒ තුනම ගියාම ඒකට මූලික මූල ද්‍රව්‍ය තුනක් මූල අවස්ථා තුනක් මූලික හේතු ප්‍රත්‍ය තුනක් මේ තුන නිසායි අපි ඊය සත්‍ය මතු කරගත්ත විදිහට පස්සය සම්පස්සේ චක්කු සම්පස්සේ උපදී. චක්කු සම්පස්සේ උපදින්න ඇහක් තියෙන්න ඕනේ සජීවි. ඒ වගේම ඒකට ඉදිරි ඉදිරි වෙච්ච එල්ල වෙච්ච ආපාදගත වෙච්ච රූපයක් තියෙන්න ඕනේ. එතකොට අනිකොත් ඉන්ද්‍රියන් විශේෂ නොවැදිච්ච ඇහ විශේෂ පමණක් ඉදිච්ච දකින හිත. චක්කු විඥානේ පහළ වෙන්න ඕනේ මේ තුන එකට තියෙන තාකල් සම්පස්සේ කියලා කියනවා. මේක අදින් අර විඥානේ වගේ බොහෝම අමාරුයි. තේරුම් ගන්න. කායිකව අස්පනා අපිට තේරුම් ගන්න බොහොම අමාරුයි. ඒ මොකද අපි යමක් දැකලා දකින්නවා කියලා මෙනෙහි කරනකොට සෑහෙන පමණයි. එතකොට මේ දේවල් ඉක්මවල ගිහිල්ලා අපි දන්නවා පිටරයක් පුපුරලා පැටි එක්කෙනා දකින්නකොට ඒ පිටරි පුපුරන වෙලාවේ දැක්කට ඒ සත්‍යයේ උප්පතාගේ උත්පත්තිය හෝ සත හැදීගෙන යන ආකාරය මොනක්වත් දක්වන්නම නෙලියෙ දෙන්නේ සම්පූර්ණ මේ පිරිච්ච හතෙක්. ඒ නිසා අපි කට්ටපලාගෙන ඉංග්‍රීසියට ආව අපි සතාව පුදිනවා දැක්කයි කියලා කිව්වට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ කලල රූප වැඩිගෙන යන ආකාරය අපි දැක්කයි කියලා. දැන් අපි ප්‍රසූත කරනවා දැක්කොත් අපේ ප්‍රසූත කරනවා දැක්කට අපි ප්‍රසූතිය දැක්කයි කියලට උප්පත්ති දැක්කයි කියලා කිව්වට ඒක සම්මුතිය විතරයි. ඊට බොහෝම ඈත රට රාශියකින් තමයි ඒ ගර්භාෂය තුල වැඩ රාශියක් සිද්ධ වෙලා තමයි මේ උපත්ති අවස්ථාවට ඒ වගේ තමයි ඇහි රූපයක් දකිනකොට අර දරුවෙක් උපදින වෙලාව වගේ සතෙක් උපදින වෙලාව වගේ පිටරක් ඇල්ල එළියට එන වෙලාව වගේ එළියට එන්නේ සම්පූර්ණ පූර්ණ චිත්ත විද්‍යාව. නමුත් ඒකේ මුල් අවස්ථාව තමයි ඇහත් රූපයක් චක්කු විඥානයත් ඒ තුන එකට යාම නිසා වෙන චක්කු සංපස්සය. නමුත් චක්කු සංපස්සය කියන එක ආධුනිකයට තේරුම් ගන්න බැරි නිසා හෝ තේරුම් ගන්න මට්ටමට එනකොට මේක වැඩ හමාර වෙලා තිබුණ නිසා හෝ මේ චක්කු සම්පස්සේ තෘෂ්ණාව ලැබ ගන්නවා තෘෂ්ණා පහළ වෙන්න පුළුවන් කියන කාරණාව වහන්න බෑ. නොසලකා හැරලා බෑ. අනිවාර්යයෙන් මේක ධර්මානුකූලව සලකන්න ඕන. අන්න ඒකයි මෙතන ඉස්සලාම හුතුමේ වශයෙන් දැනගන්න හෝ තර්කයේට අනුමාන වශයෙන් සලකන්න හෝ චක්කු සම්පස්සේ ඉදිරිපත් කළා තියෙන්නේ. මේ චක්කු සම්පස්සයෙන් පස්සේ තමයි අද අපි ඉදිරිපත් කරගත්ත විදිහට සාකෝපණේ සාතන්නා හත් උප්පච්චමාන උපජ්ජති මෙතන කියන්නේ චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං මේ චක්කු සම්පස්සජ වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඒ චක්කු අපි ගිය සමාන ඉදිරිපත් කරගත්ත චක්කු සම්පස්සේ නිසා යම් විඳීමක් යම් වේද විඳීමක් වේදනාවක් පහළ වෙනවනම් ඒකත් අපි අරගන්නේ හොඳ දෙයක්, මිහිරි දෙයක් විදිහට එතන සංහාව නැග ගන්න පුළුවන්, සංහාව පහළ වෙන්න පුළුවන්. මේ ස්පර්ශය නිසා මේ තෘෂ්ණාව පහළ වෙනවා. ස්පර්ශය නිසා මේ වේදනාව පහළ වෙනවා, වේදනාව නිසා තෘෂ්ණාව පහළ වෙනවා. කියන කාරණාව මේක ඉස්සෙල්ලා බණ අහපු යැත්තෝ, කනහල කුරුදු යැත්තෝ ඔය සාමාන්‍ය පරිත්‍රෝපාදයේ දොළොස් අංග කරන කල්පනා කරනකොට අහනකොට අහලා තියෙනවා. පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා. මෙතන පෙන්නන්නේ පස්සපච්චය තණ්හා වේදනාපච්චය තණ්හා ඒ මේ සමීකරණයමයි කොටස් දෙකකට කඩලා පෙන්නනවා ස්පර්ශ නිසාමත් કૃષ્ණා පහළ වෙන්න පුළුවන් ස්පර්ශ නිසා පහළ වෙන්නා වූ වේදනාව නිසාම මේ કૃષ્ණා පහළ වෙන්නේ නමුත් ඒ ස්පර්ශ නිසා පහළ වෙන ගතිය දැක ගන්න එක බොහෝමත්ම සියුම් මොකද එතකොට මේ වැඩ පිළිවෙල තියෙන ඉතාමත්ම මේ සුහුඹුල්ලාවදී නොමේරු අවස්ථාව නමුත් මූල ධර්ම වශයෙන් නම් දැනගත යුතුයි. විශේෂයෙන්ම මේක තේරෙනවා ඒක ගැඹුරට භාවනා කරනකොට වටහා ගන්න සිද්ධ වෙනවා අපේ සාමාන්‍ය මේ ජීවිතයක සර්වඥන් වහන්සේ නමක් හෝ රහතන් වහන්සේ නමක් අපි කල්පනා කරලා බලනකොට අපි බොහෝ දේවල් වරදවල වටහා ගන්න ගතියක් තියෙනවා. අපිට ඉදිරිපත් වෙන දේවල් පටලවල වටහා ගන්න ගතියක් තියෙන එකට අපි කියනවා විපල්ලාස ගතියක්. අපි සංඥා විපල්ලාස තත්ත්වයකටපත් වෙනවා. අපි ළඟ තියෙන සංඥා බොහෝ දේවල් බොරු දේවල් සත්‍ය බොරු කියලා හිතාන ඉන්නවා බොරු ඇත්ත කියලා හිතාන ඉන්නවා මිත්‍යා සංකල්ප තියෙනවා ගොඩක්. ඒ වගේම ඒවට කියන අපි සංඥා විපල්ලාස කියලා. ඊගාට චිත්ත විපල්ලාස කියලා જાතියක් තියෙනවා. අපි හිතන හිතවිලි බොහෝ විට ගොඩක් වැඩි දේවල් හරි කියලා හිතාන ඒක වෙනුවෙන් අපි ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියපත් වෙලා උද්ඝෝෂණ එහෙම නැත්නම් කියාපෑම් කරන වෙලාවල් තියෙනවා. ඒ වගේම දෘෂ්ටි විපල්ලාස තියෙනවා. දැඩි දෘෂ්ටිගතව ඉන්නවා. අපි හිතන ඒ දෘෂ්ටි විනු මරණක් කමක් නැහැ කියලා. ආනේ විදිහට මේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ධිට්ඨි විපල්ලාස කියන මේ හේරටම මුල අහේතුකව නෙවෙයි යවිලා තියෙන්නේ. ඒවත් සියල්ලම ස්පර්ශයක් ඇතුවම ඇවිල්ලා තියෙනවා. අපි කියනවා විචි විපල්ලාස් වගේ තත්ත්වවලට ගියාම උම්මත්තක භාවයක් කියලා. සංඥා විපල්ලාසවලක් තියෙන්න පුළුවන් මත්තක භාව. චිත්ත විපල්ලාසවලක් මත්තක භාව තියෙන්න පුළුවන්. සමහර අතෝ මේ මේ මේ මන්ත්‍රෝගේ පාවිච්චි කරපුවා නිතර කතා කරනවා එකම දේ කියන්න පටන් ගන්නකොට අපි පේනවා අපිට එතන මොකද්ද විපල්ලාස ගතිය. ඒ වගේ තමයි සමහරු මෙහෙම මන්ත්‍රෝගේ පාවිච්චි නොකලත් ඒ මනුස්සයා ගත්තයේ වැරදි. හිත අනුන්ට ගියා පාන ගතිය දිහා බලනකොට පැහැදිලිවම විපල්ලාස ගතියක් තියෙනවා. නමුත් ඒ විපල්ලාසයේ කපතාපතේ පුද්ගලයාට අහම්බෙන් ආව එකයි. මේකේ ඒ පුද්ගලයා තුළ තියෙන ස්පර්ශය අතගාලමයි කියන්නේ. ඒකයි ඒක අරින්න බැරි. ඒකදී මට මතකයි ඔය මේ ආයෙ හරි ඉගෙන ගත්ත දෙයක් වෙන්නේ නැහැ නමුත් පස්න වචනයක් ප්‍රධානමනි සං ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියලා තුන පිස්සු වුණා සනීප කරන්න ක්‍රමයක් තියෙනවා. කැබිනර පිටයි පිටයි කියවට ඒක හරියන්නේ නැහැ. ඒක වැඩි වෙනා මිසක් පිස්සුව සනීප කරන්න පුළුවන් වෙන්න පිස්සුව සනීප කරන්න මේ මංසය කරේ ඒ පිස්සුවට ප්‍රමාණිකෝල වෙද ගන්න. පිස්සුව සනීප කරන ක්‍රමයක් තියෙනවා. පිස්සුව හැදෙන්න ක්‍රමයක් තියෙනවා. කවදාකවත් අහේතුකෝ පිස්සුව හැදෙන්නේ නැහැ. පිස්සුව හැදෙන්නේ මේ මංසය යම් කිසියක් පැහැදිලිවම ස්පර්ශ කරලා. මේක බොහොම පැහැදිලිව ස්පර්ශය නිසාමයි සංඥාවේ පලාසි වෙන්නේ විපල්ලාස ඇති වෙන්නේ ස්පර්ශය නිසාමයි මේ චිත්ත විපල්ලාස ඇති වෙන්නේ ස්පර්ශය නිසාමයි දිට්ඨි විපල්ලාස ඇති වෙන්නේ ඒ නිසා පළවෙනිම භ්‍රමජාල සූත්‍රයේ ධර්මචනාසේ දෘෂ්ටි 62ක් විස්තර කරනවා මේ හැම දෘෂ්ටියක්ම හමාර කරලා කියනවා ඒකත් සදති පස්සපච්චය යම් කෙනෙක් කියලා කියනවා නම් මේ ලෝකේ කාන්තේම දිව්‍යඥාන්සේ බැවුවයි කියලා එනවාසේ අහසෙන් අරගෙන නෙවෙයි ඒක කියන්නේ මේ මනුස්සයා ඒක ස්පර්ශ කරලා තියෙනවා. කොහොමද? පෙර ආත්ම දැකලා තියෙනවා. පෙර ආත්ම දැකලා ඉස්සලා මේ ලෝකෙට ඇතිවෙච්ච බ්‍රහ්මයා හිතුවා මම තමයි මේ ලෝකේ ලොක්කා. මට හිතන දේ වෙනවා. ඉතින් එයා හිතන දේ අනුව පහළ වෙන හැම සතෙක්ම හිතනවා අපිට ඉන්නේ ඉස්සලා මුලින් හිතියා මේ ප්‍රශ්න මේ ප්‍රශ්නය හිතාන ඉන්නවා එයා තමයි මැව්වේ කියලා බලනකොට පැත්තයි මොකද අපි ඉන්නේ ඉස්සලා නිකන් හිතුවා අපි වුණාට පස්සේ තියෙනවා ඒ නිසා ඒ දෘෂ්ටි අපි මේ නිකන් අහසෙන් ගත්තයි කියලා හෝ අපිට තරහ ගති කරගත්තයි කියන්නේ ඒක ස්පර්ශයක් ඇතුවම කතා කරන්නේ. ඒ නිසා අපි මේ දෘෂ්ටිගත පුද්ගලයන් ගහන්න බයින්ද ගියාට ඒ මිනිස්සු අවංකව හේතු කරනවා ඇතුව කතා කරන්න ගත්තොත් අපිට පස්සට යනවා. ඒ නිසා ධර්මඥාන්ති කියන්නේ කවදාකවත් මේ දෘෂ්ටි වලට විරුද්ධ වෙලා බෑ. මේ දෘෂ්ටි ආબોධ කරගන්න. අන්නේ දෘෂ්ටි ආවෝද කළේ දෘෂ්ටි ජාලයෙන් එගොඩට යන්නයි භ්‍රමජාල සූත්‍ර දේශනා කළේ. ඒ වගේ මේ දෘෂ්ටිගත බුද්ධලෝ මරලාව, දෘෂ්ටිගත බුද්ධල හිත ගඳුන් දීලාව, එමන්තන පිස්සු දේලාව, පදනම් විදිහට කතා කරනවා කියලා බෑ. ඉතින් මේක මම ඉදිරිපත් කරේ මොකද? ඔය නිවන් දකින්නකම් අපි ළඟත් මොකක් හරි දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය පුදාගන්නෙත් මේ අපිට තරහට නෙවෙයි වෙන කෙනෙක් එක්ක තරහ නෙවෙයි. හැමදාම ස්පර්ශ කරන දේවලි එයා ඒ වැරදි දෘෂ්ටි දිගටම පෝෂණය කරනවා. ඒක නිසා දෙන්නේකොට තුන් දෙනෙකුට එකම වස්තුවක් පෙන්වුවොත් ඒ දෙන්න තුන් දෙනා එකම වස්තුව නිවිද ආකාරයට විස්තර කරනවා. මොකද කලින් ගත්ත දෘෂ්ටි අනුවේ, කලින් ගත්ත සංඥා අනුවේ, කලින් ගත්ත චිත්ත අනුවේ. ඒ නිසා පේනවා ඒ වැරදි දෘෂ්ටි වලට සංඥාවට චිත්ත වලට ස්පර්ශය පැහැදිලිවම උදව් වෙනවා. ස්පර්ශයට යනකන් කෙලෙස් නැති වෙලා නැහැ. නමුත් ඒක පදනම් කරගෙන නානා ප්‍රවිදියේ සංඥා ඇති කර ගන්නවා, හිතවිලි ඇති කර ගන්නවා, දෘෂ්ටි ඇති කර ගන්නවා. ඒ නිසා අපිට අපේ මේ දැනට තියෙන උම්මත්තක භාවය, සබ්බේ පුතුජන උම්මත්තක කියලා සරුවචනාංශේ කිසියම් ಜಾති ભેදයකින් තොරව විස්තර කරලා දීලා තියෙනවා. ඒ නිසා අපිට ආර්ය භාවයට පත් වෙනකන් රහත් භාවයට පත් වෙනකන් මේ උම්මත්තක භාව තියෙනවා. විපල්ලාස තියෙනවා. අන්නේ විපල්ලාස වෙනුවෙන් අපි නිතරම බලන්න ඕනේ මේකට පදනම් වෙලා තියෙන මේ විපල්ලාස ඇති වෙන්න තෘෂ්ණාව ළඟගෙන තියෙන්නේ කොහෙද? හැමදාම මේ තෘෂ්ණාව අලුත් වෙන්නේ කොහොමද? ඇහි අලුත් වෙනවා, රූපේ අලුත් වෙනවා, ඇහි උපදින හිතේ අලුත් වෙනවා. මේ තුන එකතු වීම නිසා ඇති වෙන ගැටීම ස්පර්ශයේ අලුත් වෙනවා. අද ඉතිපත් කරගන්න හදන්නේ ඒ නිසා ඇති වෙන වේදනාව නිසා මේ අපේ කියන විපල්ලාස අලුත් වෙනවා. ඒ නිසා ස්පර්ශය බොහෝමත්ම වැදගත් චෛතසිකයක්. උගාක් දේවල් වලට මුල් වෙන චෛතසිකයක්. ඒ ස්පර්ශය පදනම් කරගත්තට පස්සේ තමයි මේ චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාතුම මේ චක්කු චක්කු සම්පස්සේ නිසා පහළ වෙන යම් වූ වේදනාවක් වෙනවා නම් ඒකත් ලෝකේ සාමාන්‍ය පු탁ඥය බාරගන්නේ බොහෝම ප්‍රිය දෙයක් මිහිරි දෙයක් විදියට. ඒකත් තෘෂ්ණාවට හේතු වෙනවා. මෙතන හැබැයි වේදනාවට එනකොට යම් කිසි ස්පාසුවක් තියෙනවා. ඒ මොකද වේදනාවට එනකොට අර ආධුනිකයට වුණත් දැනගන්න පුළුවන් වින්දනය කරන්න පුළුවන් තරමට චිත්ත වීදිය මෝරලා. භාවනායි අල්ලන්න පුළුවන්. ඒක නිසායි කායන පස්සනාවට පස්සේ වේදනාන පස්සනාව ඉදිරිපත් කරලා තියෙන්නේ කායන පස්සනාව ප්‍රධාන වශයෙන්ම රූප ධර්ම පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන පාදා රූප පදනම් කරගෙන රූප ධර්ම ගැන කතා කරනවා ඊගාවට තියෙන චෛතසික වලින් භාවක්ම ගොරෝසු පහසුවෙන්ම අහුවෙන චෛතසික තමයි වේදනා. එතන භාවනාවට නම් ගන්න පුළුවන්. අද සමහර ලෝකේ භාවනා ක්‍රම තියෙන ප්‍රධාන වශයෙන්ම මේ වේදනාවන පස්නාව මොකක්ද? කායන පස්නාවික වේලාවක් යනකොට යෝගාවචරය වේදනාවන පස්නාවට දැන හෝ නොදැන කැමැත්තෙන්ම වටමැත්තෙන් වැඩ. මේක භාවනා කාටයුත්තක්. ආනේ වේදනානුපස්සනාවට මුල් වෙන චෛතසිකය තමයි සතිපට්ඨානේ මේ ධම්මානුපස්සනා කොටස වශයෙන් මේ විස්තර කරන්නේ චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාතු රූපං එත්තේ සාතඤ්ඤා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති මේ චක්කු සම්පස්සේ පදනම් කරගෙන යම් වේදනාවක් පහළ වෙනවනම් ඒකත් දැනගන්න හැම කෙනා මේකට ප්‍රිය ස්වභාවයක් දක්වනවා ඇහි පහළ වෙන විඳ මත. ඒ වගේම නිමිති ස්වභාවයක් ඇති කරගන්න. අපි මේකට කියනවා සාහිත්‍ය රස වින්දනය කියලා. ඒ නිසා අපි මේ සාහිත්‍ය පැත්ත, సౌందර්ය පැත්ත අගය කරන කෙනෙක් නම් මේ රස වින්දනය ඒකාන්තයෙන්ම ලෝකේ සානත්ව සුන්දර දෙයක් විදිහට අපි දකිනවා. සංගීත ක්‍රියාත්තු සෝත සම්පස්සජා වේදනාව ගැන ඔය වාගෙම කතා කරනවා. ඒ එක එක එක ඉන්ද්‍රියයන් සම්බන්ධව ඒ ලෝකයේ තියෙන సౌందర్యාත්මක පැත්ත මුළු ලෝකෙම පුරා හරහා වැතිරිච්ච පැතිරිච්ච භාෂාවක් වගේ. ඒ නිසා ඇහැ සම්බන්ධ කරගෙන අත්කා වූ චක්කු සංපස්සජ වේදනාවේදී මේ මේ දර්ශන රූප සංදර්ශන මේ වගේ දේවල් වලින් ලෝකෙ පිරීලා තියෙනවා. ඒ මොකද අර සාමාන්‍යයෙන් මේ වේදනා චෛතසිකවලම ගැනීම දුක්ඛ වේදනා සුඛ වේදනා දුක්ඛම සුඛ වේදනා කියන ලේඛයට තුනට කඩලා පෙන්නන දේ මුළු ලෝකෙම මේ සුඛය ලං කරගන්නත් දුක ඈත් කරගන්නත් චිති කාලීන හෝ වේවා දීර්ඝ කාලීනකම හෝ වේවා ක්‍රම හොය. ඒ ක්‍රම වලින් දුක වසා ගැනීමට ලාභම, දීසිම, ලාමකම, ළමාම බොළඳම ක්‍රමය තමයි సౌందර්ය පැත්ත වෙන්නේ. හැබැයි సౌందර්ය අගය කරන කට්ටිය මේ කතාව ඇහුවොත් එහෙම අපිත් එක්ක රණ්ඩු කරනවා. මොකද ඒකත් අන්න පෙන්නේ මුළු ලෝකෙම సౌందර්ය වගේ තමයි. නමුත් මේ సౌందර්ය මට්ටමට ගියාට පස්සේ වෙන විදිහට කියනවා නම් මේ දුක් වේදනා සුඛ වේදනාවක් මාර්ගයෙන් යටපත් කරලා ගියාට පස්සේ අභාග්‍යයකට සම්පන්න විදිහට සාධාරණ තන කොතනද අසාධාරණ තන කොතනද කියන සීමාව නොදැන යනවා. එහෙම නැත්නම් ආචාර ධර්ම පැවැත්විය යුත්තේ මෙතනයි නොපැවැත්විය යුත්තේ මෙතනයි කියන දන අමතක කරගෙන යනවා. ධාර්මික පැත්ත මේකයි අධාර්මික පැත්ත මේකයි කියන එක අමතක කරනවා. ඒක නිසා සෞන්දර්ය දිග යන හුඟ දෙනෙකුගේ ජීවිත අපාරයි. සදාචාරයට විරුද්ධ වෙනවා. ඒ නිසා සෞන්දර්ය බොරු නෙවෙයි. නමුත් සෞන්දර්ය ලබන්න පුළුවන් සීමාව මෙන්න මෙතනින් එහාට හොඳයි මෙතනින් එහාට නරකයි කියන සීමාව මත් වෙන ගතියේ ඉන්නේ సౌందර්යවාදීන්ට පේන්නේ නැති නිසා ඒ අත්ත සමහර වෙලාවට වීදුරු ගෙවල් වලින් ඉඳගෙන අඳුම් මාරු කරන්න වාගේ ඉතාමත්ම Tamanට නොගැලපෙන අශෝභන දේවල් වලට යනවා. ආ මේ වැඩේට යනකොට මේ චක්කු සම්පස්සජ වේදනාව සුඛයක් හොඳක් මිහිරියාවක් කියලා ගන්නවා කියන්නේ හොඳ සාක්ෂියක් කරලා. නමුත් මේ මට්ටම ඉතාමත්ම දුකසේ ඉතාමත්ම අමිහිරියේ ඉතාමත්ම අකමැත්තෙන් සදාචාරයේ වෙනුවෙන් කැප කරන්න වෙනවා අවුරුදු අවුරුදු 30 45යි. තම තමන්ගේ දරුවෝ ඉන්නකොට තම තමන්ගේ ශිෂ්‍යයෝ ඉන්නකොට තම තමන්ගේ බාලයෝ ඉන්නකොට අර කලින් කරපු సౌందర్యාත්මක හොඳින් හෝ නරකින් කරපු දේවල් ඉතාමත්ම දුක දෙපැත්තට දාලා ඔන්න හොඳ නරක දෙක තේරන්න සදාචාර අසාධාරණතාවක් තෝරන්න අවතුම් පැවතුම් තෝරන්න ආචාර ධර්ම තෝරන්න සිද්ධ වෙනවා. ඉතාමත්ම දුක දෙ මේක අපි කරන්නේ. ඊට පස්සේ කියනවා సౌందර්යයට වැඩි උත්තරයි හොඳයි මේ ආචාර ධර්ම හොඳ නරක දෙක. හැබැයි එතන ලොකු කැපකිරීමකින් තමයි එතන යන්නේ. නමුත් මේ ආචාර ධර්ම හොඳ වුණත් නරක වුණත් සුනාමිය ආපු වෙලාවේ දෙකම හොදාගෙන ගියා. හොඳින් හිතපැත්තට හොදාගෙන ගියා නරකින් හිතපැත්තට හොදාගෙන ගියා. දැන් ඉතුරු වෙලා තියෙනවා මේ සදාචාරයට වඩා සත්‍යය කියන එක මොකක්ද කියලා හිතාගත්තා නම් හොයාගත්තා නම් සුනාමිය ආවත් එකයි නාවත් එකයි. ඒ නිසා సౌందර්යය අපි <clears throat> ප්‍රතික්ෂේප කරලා හොඳ නරක දෙකට ආචාර ධර්ම පැත්තට ආවට ජීවිතයේ කෙච්චර පිරිච්ච බවක් විශේෂයෙන් මරණයෙන් කෙලවර වෙනවා කියන ධර්මයේ දන්න ජීවිතයක පිරිච්ච බවක් එන්නේ නැහැ. එතෙන් ගියාට පස්සේ සත්‍යය මතු කරගන්න වෙනවා. සත්‍යය ආපුවම තේරෙනවා කොච්චර දුක කියන එක සුඛයෙන් වහන්න හැදුවත් ලෝකේ පුරා පවතිලා තියෙන්නේ දුකමයි දුක්ඛ සත්‍යමයි. ඔබ දුක සංඥාවෙන් වහන්න ගියාට පැලස්තර අලවන්න ගියාට සුළු කාලයකට කරතයි. ඒ වුණාට සම්පූර්ණ මරණයෙන් කෙලවරවන ජීවිතයක් නම් ඒක අපි ගන්නව නම් <clears throat> අවසානයේ හොඳින් නරකින් ජීවත් වීමවත් ඉක්මවලා වෙන විදිහට කියනවා සීලයක් ඉක්මවලා සමාධියක් ඉක්මවලා අපිට විදර්ශනාවේ තියෙන මේ අනිච්චං දුක්ඛං අනාත්තං කියන මේ ත්‍රිවිධ සත්‍ය ත්‍රිලක්ෂණය නිතර හිත කරදරේ. එතකොට දුක්ඛානුපස්සනාවට නැත්නම් වේදනානුපස්සනාවට විශාල ආත්‍යක් ලැබෙනවා. සෞන්දර්ය හොය හොයා ඉන්න කෙනෙකුට මේ ලෝකේ දුකයි. එහෙම නැත්නම් මේ චක්කු සංපස්සජ වේදනාව අපි ප්‍රිය වශයෙන් ගන්නවා, මීර වශයෙන් ගන්නවා. මෙන්න මෙතන සන්නාව උපදිනවා. ප්‍රිය වශයෙන් ගත්තට මීර වශයෙන් ගත්තට එතන සංහාවට පෝෂණයක් ලැබෙනවා පොහොරක් ලැබෙනවා කියලා දැනගන්න නම් ඒ පුද්ගලයා සෞන්දර්ය පැත්තෙන් මේ වාක්‍ය දිහා බැලුවට රස දෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ ආචාර ධර්ම පැත්තෙන් බැලුවට රස වැටෙන්නේ නැහැ ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා සත්‍ය දර්ශනයම මේක දිහා බලන්න ඒ නිසා ඇහත් හොඳයි කියලා අපි ගන්නවා රූපයත් හොඳයි කියලා අපි ගන්නවා ඇහි උපදින හිතත් හොඳයි කියලා අපි ගන්නවා ඊට පස්සේ ඒ තුන එකතු වීම නිසා ඇති වෙන ස්පර්ශයත් හොඳයි කියලා ගන්නවා එයින් ඇති වෙන දර්ශන දැකීම ඒත් හොඳයි කියලා ගන්නවා මේ හතර පොලේදිම තෘෂ්ණාව පහළ ඒ තෘෂ්ණාව පහළ වෙන්න හේතු වෙන්නේ මොකද්ද? ඇහෙන් රූප දැකීමේදී රූපේ විසීමක් වීමෙන්මයි. ඇහැ විසීමක් වීමෙන්මයි. ඇහි උපදින හිත හොඳයි කියලා මත් වීමෙන්මයි. එයින් ඇති වෙන ස්පර්ශයේ විසීමක් වීමෙන්මයි. ඒ නිසා ඇති වෙන වේදනාවේ මත් වීමෙන්මයි. මෙන්න මේ මත් වීම නොවි දකින්න වෙලාවේම දකින්න බව මෙනෙහි කරගන්න පුළුවන් නම් <clears throat> ඇහැවිසීමත් වෙන ස්වરૂපයේ ඉක්මවලා දකින්න බව මෙනෙහි කළොත් අත්තත්තේ අන්දේ කුසේ ඇහැවිසී අපි ශික්ෂණය කරනවා නම් බොහෝ කල් ශික්ෂණය කළොත් අපට දුක අඩුවී මාර්ගයෙන් තේරුම් ගන්න පුළුවන් රූප විශේෂයි, ඇහැ විශේෂයි, ස්පර්ශයේ විශේෂයි, විඥානයේ විශේෂයි, වේදනා විශේෂයි, රස විඳ මේ රස විඳ හිතපු ජීවිතේ වෙනුවට ඒ ඒ වෙලාවේදී මේ යාන්ත්‍රණය මෙහෙමයි කියලා දැනගන්නකොට විශාල සංහාවට ඉඩ නොලැබී යamak සංහාව නොයිපදීමක් එතන සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම සිද්ධ වෙන්නේ ඉස්තරලයි යෝගාවචරය ආනාපානීය මාර්ගයෙන් මේක තේරුම් ගන්න, පිම්බීම හැකිලීම මාර්ගයෙන් තේරුම් ගන්න, වෙන වචනෙන් කියනවා කායानुපස්සනාවෙන් තේරුම් ගන්න. වෙන විදිහට කියනවා පරියන්කේදී මේක තේරුම් අරගෙන සක්මනට ගියාට පස්සේ හොඳ පරියන්කෙන් ඇතිවෙච්ච සමාධිතකින් යුක්තව සක්මන් කරනවා නම් ඒ පුද්ගලයා තමන්ගේ වම වාතයෙන් දක්න වශයෙන් කායන පස්න වශයෙන් මෙනෙහි කරගෙන යනකොට සක්මන කෙලවරෙන් කවුරු හරි යනවා ඡායාව පේනවා. පේනකොටම අර ඒකාකාරීව මම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරමින් හිටපු හිත අර ඇහැට යන ද රූප දර්ශනයේ විශ්ේ වෙනස් වෙනවා. ඒ විනාශ වෙන විශේෂ එනකොටම එක්ක යෝගාවචරය මේ භාවනා කරන මේ වෙලාවේ කවුද මේ ඇවිදින්නේ කියලා එක්ක තරහක් හෝ උපදිනවා. ඊට පස්සේ බලන්න මේ කවුද පුද්ගලයා ස්ත්‍රියවද පුරුෂයෙක්ද කියලා බලන්න හරි අර ඉපදිච්ච දකින්න රූපේ ස්ථිර කරනවා. ස්ථිර කළා ඒක දිහා බලලා සංකාන වශයෙන් ආකාර වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් වම දක්න වශයෙන් රූප ගන්න. එහෙම නැත්නම් මේ වමේ දකුණු ඒකාකාරව ඉන්න වැඩේට වඩා කොච්චර හොඳද මේ ඇහැට රූපයක් දකින්න හම්බුණා කියලා ඒ ලස්සන කුරුල්ලෙක් නම් සමනලෙක් නම් ඒක දිහා බලලේ කිරේ ආසාව ඇති කරගන්න. එහෙම නැත්නම් එතන වෙලා තිබුණු වැරදිල්ලක් නම් ඒක තේරුම් අරගන්නවා දැකීම තුළින් මම වරද්දලා තේරුම් ගන්න ආදි වශයෙන් අර සංසායනුපසනා හිටපු හිත ඕනේ හැරෙනවා. කායේ තිබුණ හිත ඇහැට හැරෙනවා. උගාක් වෙලාවට මේක දැකීමක් වශයෙන් මෙනෙහි කරන්නම පෙළඹෙනවා අඩුයි. පෙළඹුණත් කවදාකවත් මේ මේ ඇසය, මේ රූපයය, මේ ඇහි උපන්න හිතය, මේ චක්කු සංපස්සේ කියන මේ තුනේ එකතු වීමේ මේ වේදනාවේ කියලා අර විස්තර මොනක්වත් අපිට ඒ වෙලාවේ දැකීම මෙනෙහි කරන වෙලාවේ දකින්න හම්බ වෙන්නේ නැහැ. අපිට එකක් සිද්ධ වෙනවා මෙනෙහි කරන්න පටන් අරගත්තොත් අර දකින්න රූපේ විශේෂමත් වීම මදකට බාල වෙනවා. මම මේක දැක්කා හොඳයි. කියලා ඇහක් මට තිබුණා හොඳයි කියලා ඇහ විසෙයි මත් වෙලා හොඳයි කියලා ගන්න ස්වරූපේ බාල වෙනවා මෙනෙහි කිරීමට හිත යන නිසා. මෙන්න මේ විදිහට සක්මණේ හෝ වේවා ඉඳලා වැඩවලදී හෝ වේවා අපේ ඇහැට රූපයක් මතුවෙච්ච වෙලාවේදී ඒ රූපේ විශේෂයි දකින්නකොටම අප්‍රමාදීව මෙනෙහි කරන්න පටන් අරගත්තොත් එක්කෝ ඇහැ එහෙම නැත්නම් දකින්න රූපේ එහෙම නැත්නම් දකින්නට හේතු වෙන හිත එහෙම නැත්නම් මේ වේදනාව, එහෙම නැත්නම් ස්පර්ශේ කුමක් හෝ එක ධර්මයක් තේරුම් ගැනීමට ප්‍රස්තාව. ඒ වෙලාවේදී ඒ පුද්ගලයා දැකීම මෙනෙහි කරන පුද්ගලයා ඇස් නැත්තෙක් වාගේ තමයි කටයුතු කරන්නේ. ඇස් ඇත්තේ නමුත් අන්ධේ කුසේ තමයි කටයුතු කරන්නේ. මොකද දැන් මේ දකින්න රූපේ අංග ප්‍රත්‍යංග ව්‍යංජනාන ව්‍යංජන හොඳ නරක සුභ අසුභ බලන වෙනුවට දකින්න බව මෙනෙහි කරනවා. ආන් මේ විදිහට භාවනාවේදී මේ ඇහි පහළ වෙන්නා වූ තෘෂ්ණාව සම්බන්ධයේ විනේ කිරීම මාර්ගයේ විපස්සනාවට නම් වන්න භාවනාවට නම් වන්න නම් අපි පැහැදිලිවම සරුවචන දේශනාවේ සඳහන් වෙන විදිහට රූපයත් තණ්හාවට මුලක් ඇහත් තණ්හාවට මුලක් ඇහි උපදින හිතත් තණ්හාවට මුලක් ස්පර්ශයත් තණ්හාවට මුලක් වේදනාවත් තණ්හාවට මුලක් බව මූල ධර්ම වශයෙන් අහලා තියෙනවා. අහලා ඒක තර්කයට නගලා ඒක වෙන්න පුළුවන්. මේකෙන් මම අමාරු වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන තියෙනවා. ඒ තේරුම් අරගත්තත් යම් වෙලාවක දකින්න වෙලාවෙදීම වහාම සතිමත් වෙලා මම මේ සක්මන් කර කර හිටපු කෙනෙක් මේ සක්මනේදී මට රූපයක් මේ පෙනෙන කියන එක දැටෙනකොටම දැකීම වශයෙන් මෙනෙහි කරන්න පුරුදු වුණොත් ඒ පුද්ගලයාට නිවයින් ඕලාරික යමක් රැටෙන්න පුළුවන්. මම මේ වෙලාවේ රූපයටයි හිත ගිහිලා තියෙන්නේ. එතන රූපේ නිසා ඇතිවෙච්ච වේදනාවට හිත ගිහිලා තියෙන ආදි වශයෙන් ඉතාමත්ම මේ සංසිද්ධිය ගොරෝසු ප්‍රකට දෙයකින් පටන් ගන්නවා. දිගට දිගට දිගට යනකොට මේ දේවල් දැකීමක් දැකීමක් පාස මෙනෙහි කරනකොට ඒ વિશે පවතිනා වූ ස්පර්ශය වෙනස් වෙන හැටි. පහේ දකුණේ පැවතුන ස්පර්ශය බල බල හිටපෙක දැන් ඇහි ස්පර්ශයක් බාරපත් වෙච්ච හැටි. කයේ කායනුපස්සනාව කායානුව බලමින් ඉන්න හිත දැන් ඇහි රූපානුව දැකීම අනුව බලමින් ඉන්න බව තේරුම් ගන්න පුළුවන්. ඒක මේ එක සැරයක් අහලා හෝ එක සැරයක් හිතට වැදුන නිසා හෝ එක සැරයක් මෙනෙහි කරන නිසා වෙන නිසා නෙවෙයි. ලක්ෂ වාරයක් අහන්න ඕනේ. ලක්ෂ වාරයක් කල්පනා කරලා හිතා ගන්න ඕනේ මේකෙන් මම හැමදාම අමාරු වැඩක්. ඒකයි මේ රූප මූලගතව, ශුන්‍යාකාරගතව, ආරඤ්‍යගතව කියලා ඒ ඇහැ අදලා යන જાති. වයි වර්ණ, දේදුනි වර්ණ. සෝ පරිසරයෙන් අපි වෙන් වෙන්නේ මොකද මේ පරිසරවල තියෙන දර්ශන නිසා අපි තණ්හා උපදිනවා ශීඝ්‍රයි ළඟ ගන්නවා ශීඝ්‍රයි. ඒකයි මේ අරණ්‍යගත වෙන්නේ. ඒ අරණ්‍යගත වුණත් දවසක අපි අර පරියන්කෙන් ඇති කරගත්ත සමාධිය තුළින් කායන පස්සනාවෙන් ඇති කරගත්ත සමාධිය තුළින් සතිය තුළින් ඒ රූපයක් ඇති වෙනකොටම ඇහැ ක්‍රියාත්මක වෙනකොටම මෙනෙහි කරනවා නම් මේ චක්කු සංකප්පිත වේදනාව. අල්ලගන්න පුළුවන්. ඒ වුණත් අභිධර්ම වගේ පහළ වෙනකොටම එහි ඇති සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා ප්‍රකට වෙන්නේ කාය විඤ්ඤාණය. ඒක කියනවා මිනිහට අපුඩ තිබ්බ කුළුන් කැලලකට කුළු ගෙඩියකින් ගැහුවොත් කුළුන් කැලල තිබ්බයි කියලා වෙනසක් නැත්නම් කුළු ගෙඩිය කුළුන් කැලල කාගෙන ගිහිල්ලා කිනින් දෙනවා වගේ. අන්න ඒ වගේ තමයි මේ කාය විපස්සනාවේදී කාය මේ ප්‍රසාදේ විඥානේ පහළ වෙනකොට ඒක සුඛ දුක්ඛ ගති ලකුණු නැතුවම. නිසා භාවනා කරන ඕවිත ඒ ඕලාරිකව මතුවෙන සුඛ දුක්ඛ වේදනා දැක ගන්න පුළුවන් කායනපස්සනාවෙන්මයි පටන් ගන්න. ආධුනිකයට ලේසි. විඥානය පහළ වුණොත් ඇහි ඒක උපේක්ෂා වශයෙන් පහළලා පස්සේ පහළ වෙන්නා වූ මනෝ මේ මනෝද්වාර චිත්ත වීති වල තමයි කියනවා හොඳ නරක දෙක පේන්නේ. ඒක නිසා එහෙදි මේ දහින රූපේ හොඳ නරක බව භාවනාදී වටහා ගන්න කායේදී තරම් කායපස්පස්සේ කාය මේ ප්‍රසාදේ තරම් පාසු. නමුත් කවදා හෝ වටහා ගන්න. ඒක නිසායි මේ ධර්මානුපස්සන කොටසේදී ඉස්සල්ලාම රූපේ මේ ඇහැ සම්බන්ධ කරන තමයි පේන්නේ. මේ මොකද කයේ පහළ වෙනවට වැඩිය ඉතාමත්ම යොහුසුලුව ලක්ෂ කෝටි වාරයක් නිතරම ඇහි පාන. නිසා අපි කවදා හෝ ඒ ඇහැ මේ ධර්මතාවය තුලින් අවදි කරවන. මේක කොච්චර මේ භාවනාදී කලකනවාද කියලා කිව්වොත් මේ කායනුපස්සනාට හිත යොදන පරියන්කේදී ඇස් දෙක වහගන්නේ කියලා. මොකද නිකන් හෝ ඇස් දෙක අරගෙන හිටියොත් අපිට කවදාකවත් ආනාපානේ හෝ පිම්බීම හැකිලිමේ හිත යන්නේ ඒ ඉස්සරහා බලාගෙන කලාලේදී ආ හෝ විම හෝ ඒ දර්ශනීය තමයි අපේ හිත පෑරගන්න. ඒක නිසා යම් වෙලාවක අපි කායන ප්‍රශ්නානුකූලව පරියන්ක භාවනාකයේදී ඉන්නකොට මොනම කාරණාවක් තව ඇස් දෙක ඇරියොත් ඉතික් වෙලා වඩපු සත්‍ය සමාධිය දෙකම පිසිරලා යනවා. ඒ තරමටම මේ ඇහැ මේ මේ අපිව මත් කරවන සුළු. අපිව පැහැර ගන්නා සුළු. අපිව නොමග යවන සුළු. නමුත් වැඩිම කෙලෙස් පහළ වෙන්නේ නැහැ. මේ නිසා මේ කෙලස් පහළ වීමේ ඇහි පහළ වෙන උග්ග යොහුසුළු කෙලස් වැඩ බුල බල බුලුවේ කපා ගැනීමේ වැඩ පිළිවෙල අපි පටන් අරගන්නේ කායික පස්ස. කායන පස්සනාව අනුවත් මේ ධම්මාන පස්සනාව කොට දක්වන විදිහට ඒ කාය සංපස්සජ වේදනා කියලා එකක් තියෙනවා. අන්න ඒක තමයි අපි මේ භාවනාදී බොහෝ විට ඉස්සර කරගන්නේ. ඇත්තටම ඒක ඉස්සර කරගන්නවනේ ඉස්සර වෙන ආනාපාන දිගේ ටිකක් වෙලා ඉන්නකොට මේ වේදනාව පහළ වෙනවා. ඒ මොකද අපි වේදනාව කියනකොට මේ වේදනාචෛසිකයේ ප්‍රයෝජනවත් ජීවිතයේ එදිනදා ජීවිතය ගන්නකොට සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා තුනකට කඩලයි මුත්‍ති වෙන්නේ. එයිනොත් මේ දුක්ඛ වේදනාව ඉතාමත්ම ප්‍රකට. මේකට තමයි මනුස්ස ජාතියම සත්ත්ව ප්‍රජාවම විරුද්ධව සටන් කරන්නේ. මේ දුක නැති කරන්නේ. හොඳින් හෝ නරකින්. ලාකේති කාලින හෝ දීර්ඝ කාලින. මේ දෙක අතර ක්‍රම වේද විශාල වශයෙන් පරස්පරයි. කේති කාලින අපි දුක නැති කරන්න සුඛේ මාර්ගයෙන් කරන්න හදන වැඩපිළිවෙල සංසාරේ වඩන සුළුයි. දීර්ඝ කාලින වශයෙන් සරුවචනාන්තය ඉදිරිපත් කරන ක්‍රමය ඒ සංසාරේ නතර කරනවා. ඒක නිසා කායනපස්සනාවේදී මේ මතුවෙන වේදනාවේදී අපි මේ වේදනාවේ නම යොදන්නේ දුක් වේදනාවටමයි. මේ දුක් වේදනාව පටන් ගන්නෙදී ඉතාමත්ම ප්‍රකටයි. විශේෂයෙන්ම විපස්සනා භාවනාවේදී ඒ නිසා ඒක කියනවා දුක්ඛ ප්‍රතිපදා කියලා. දණ්ඩා විඤ්ඤා දුක්ඛ ප්‍රතිපදා කියවම ඉතාම දුකසේ දුක බව දැනගෙන දුකට බයින වැඩ පිළිලක් නෙකදී. මේ නිසා යෝගාවචරය හොඳට ඉදිරියදා ජීවිතේ සංසාරේ දුක විඳපු කෙනෙක්. මේ බුද්ධිනට භාවනාදීම අපි වෙන මේ දුක ඒකට කියන්නේ අපි නිස්සරණ සිත දෝමනස්සේ කියලා ඒක දරා ගන්න පුළුවන්. මොකද ඒ දන්නවා ගේ සිත දෝමනස්සේ gedira දොරවල් වල එහෙම නැත්නම් මේ භාවනාවෙන් තොරව ගත කරන ජීවිතයේ තියෙන දුක ප්‍රමාණ කරන්න බැරි තරම්. අපි ඒක සෞන්දර්යයෙන් වහන්න හැදුවත් හොඳ නරකින් වහන්න හැදුවත් දුක්ඛ සත්‍ය නම් දුක්ඛ සත්‍යමයි. ආනේ දුක්ඛ සත්‍යයේ ස්ථිර වශයෙන් දීර්ඝ කාලය වශයෙන් නැතර කරන්න නම් අපි ඒකට ප්‍රතිපදාවකට පහින්න ඕනේ. ඒ ප්‍රතිපදාවත් මුල දුක. එනිසා ඒ ගෙවල් දොරවල් වල තියෙන දෝමනස්ය මේ නිස්සාරණ සිත දෝමනස්යෙන් අපි යටපත් කරනවා. ගෙවල් දොරවල් තියෙන දෝමනස්ය කියලා කියන්නේ වස්තු විනාශ, ඥාති විනාශ. ඥාති වියසන වස්තු වියසන. ලෙඩ රෝග. ඊට පස්සේ අපි නිස්සාරණ සිත දෝමනස්ය කියවට පස්සේ මේ පැවිදි ජීවිතයක අරණ්‍යගතව ගත කරන ආරණ්‍ය ජීවිතයක ඒත් තියෙනවා දුක් භාවනා කරනකොට එන දුක් ආහාර ගෙවීමේදී ඇති දුක් මේ දුක් අර එකත් එක්ක බලනකොට අඩු නිසා ඒ ගේහිත දෝමනස්සේ නික්කමසිත දෝමනස්සේ මගින් ප්‍රතිස්ථාපනය කරන්න කියන පරිවර්තනවත් දේශනා. මේක හුඟවදෙනෙක් දන්නේ නැහැ. මොකද භාවනා කරන්නේ මොස්තරේ. එහෙම නැත්නම් අනුන්ට උගන්වන්න. ඉතින් එහෙම කෙනාට තේන්නේ අර ගෙදර දොරවට ඉන්නකොට නම් තුන් වේල වළඳලා හොඳ සැක ආසනවල සැප ඉරියව්වල ඉන්න පුළුවන්. දැන් මෙතෙන් ආගුවා මේ කොහෙද නැති හාමුදුරුවෝ කෙනෙක් නැත්නම් ගුරුවරයෙක් කියලා හිත ගනින් ඉඳ ගනින් කියන ඒක කරන්න පුළුවන් අපිට මේක මේ දුක නැති කිරීමක් නෙවෙයි වැඩිවීමක් නෙකිය. ඒත් අන්න විශාල මේක මේ පනවාගත්ත දඬුවමක් මේ දඟ ගෙයිලාමක් වගේ වෙනවා. නිසා යෝගාවචරය කල්පනා කර බලන්න ඕනේ පැහැදිලිවම සංසාර දුක තේරුම් අරගෙනද සතර පෙර නිමිති දැකලාද මේ පැවිද්ද උනේ ඒ පැවිද්ද මාර්ගයෙන් අපි උත්තර දෙන්න හදන්නේ වෙදකම් කරන්න හදන්නේ මේ දුක්ඛ සත්‍යයට නම් දුක්ඛ සත්‍ය නිදි කරවලා දුක්ඛ සත්‍ය හිරිවටලා දුක්ඛ සත්‍යට පැත්තර කරලා කරන වෙදකමෙන් උත්තර ලැබෙන්නේ ඒ දුක්ඛ සත්‍යයත් එක්ක හැප්පි හැප්පි දුක්ඛ සත්‍යයත් එක්ක ගමන් කරමින්මයි මේ නැත්නම් වේදනාචෛතිකයේ බුදුන්පත් කරගන්නමින්මයි අපිට මේ ප්‍රතිපදාව කරන්නේ. මේ Brahmacharya රකින්නේ. වනමුකේ පාදන් නැතුව බෙහෙත් කරාට ඒ බෙහෙත වදින්නේ නැහැ. ඒක නිසා විපස්සනාවේදී ප්‍රධාන ආත්මෝපදේශයක් ඉදිරිපත් කර ගන්නවා යම් වෙලාවක දුක් වේදනා ඉදිරිපත් වුණා නම් ජීවිතයට බොහෝම කිට්ටු. ඒක ප්‍රතික්ෂේප කරනවා නම් අපි ඒ ප්‍රතික්ෂේප කරන්නේ ජීවන තරම්. මොකද මේ දුක් වේදනාවට හොඳ වීර්ය চৈতසිකයේ යුක්තව වීර්ය වන්තව මුණ දුන්නොත් මේ දුක් වේදනාව ඉතුරු කරලා යන්නේ සුඛ වේදනාව. ඒක අර කුල වේදාල සූත්‍රයේදී ධම්මදින්න මහරහතන් වහන්සේ ඒ විසාක උපාසකතුමාට මතක් කරලා තියෙනවා දුක් වේදනාවේ ඇතිවීම දුකයි දුක් වේදනාවේ පහව යෑම නැතිවීම සැපයි. නමුත්තර මෝඩයා දහස්තර මැරෙන්නාසේ බියගුල්ල දහස්තර මැරෙන්නාසේ දුක් වේදනාවක් එනකොට ඒක මුණත දීම ඒක අයින් කරලා භාවනාවෙන් නැගිටලා ගසා දාන කෙනා යන්නේ පටන් ගන්නකොට දුකෙන් පටන් අරගන්නේ ඉවර කරන්නේ නැති නිසා නැගිටින්නේ දුකෙන්මයි ඒ නිසා දුක් වේදනාවේ දුක කොටස විතරමයි ආපේ යම් වෙලාවක මේක ඉවර වෙන්නකන් බලන්න ඉන්න පුළුවන් වුණොත් මේක කැපකින් තමයි මේක ඉවර වෙන්නේ. අනිවාර්යයෙන්ම දුක් වේදනා කියන එක සනාතන ධර්මයක් නෙවෙයි අනිත්‍ය ධර්මයක්. ඒක ආවා මම දැන් විඳින්නේ මේකේ දුක් කොටස දැනගෙන ඒකෙන් තමයි මේ දුක් චෛතිකයේ වේදනා චෛතිකේ මම අවබෝධ කරගන්න හදන්නේ කියලා. ඒකට මුහුණ දුන්නොත් ඒ තුල දිවිඥාන තුල අපිට දුක් වේදනා පාරයි. ඒක නිවන් දරවලක් කියලා. නැත්නම් සංසාරෙත් ඒක තියෙනවා. කණ්ඩක් නැගිටින පල්ලමදී පල්ලම වැටෙනවා ලෙල්ලමදී කියන කතාව. මේ කණ්ඩ නැගින් නැතුව ගිය පැත්ත දිගේ ආපුවාවොත් එහෙනම් එන්න වෙන්නේ ඔළුව බිම තියාගෙන. දෙසන වැටලා යාපව ඒක වෙයි. කණ්ඩ මුදුන්පත් වුණොත් එයා පැත්තට ගියොත් එයා පැත්තට ඉඳ පල්ලම. මේ වාගේ එකක් මේ දුක් වේදනාව සම්බන්ධව නෙක්කම තිකේ තියෙනවා. දුක් වේදනාවක් මත වෙනකොට කුංචු කුංචු දුක් වේදනාවලට අපි ඒක ආවෝද කරගන්න ඕනේ. මේ දුක් වේදනාවට මත වීම දුකයි, නැතිවීම සැපයි. මේ ධර්ම දන්නවා නම් අපිට පුළුවන් මේ දුක විශ්යක් කරගන්න, ගෝචරයක් කරගන්න. ඒකේ මුල විදිහට අග දක්වාම අපි මුලමදාග පරීක්ෂා කරන්න ඕනේ, දැක ගන්න ඕනේ නැහැ කියලා හිතුවොත් සුඛ වේදනාවයි. මේක මහා සලායතන සූත්‍රයේ සඳහන් කරනවා. අර ඉස්සලා කිව්වාගේ ඇගේ සිට දෝමනස්සේ නෙක්ඛම් සිත දෝමනස්. ඊගාට සඳහන් කරනවා ගේ සිත සෝමනස්සේ නෙක්ඛම් සිත දෝමනස්. සෝමනස්සේ. විවන්දරවල දරුවෝ හම්බ කරනකොට හදනකොට බොහෝම දුකයි. නමුත් ඒ දරුවෝ හැදලා වැඩිලා රස්සාවල් කරලා පිළිවෙලට එනකොට පරිචාපක්. ඒ වගේ තමයි අපේ මේ කායන ප්‍රශ්නා වගේ භාවනාවක් තනාගෙන වඩාගෙන යනකොට බොහෝම දුකයි. මොකද වේදනා චෛත්‍යකය ඇවිල්ලා අපි ගොඩක් වස්තන. නමුත් මේ වස්තන දේවල් අපි අභීතව මූල දේ විදිහට යනකොට යටක් වෙනවා. ඒ නිසා අර ගෙවතුරවල ලැබෙන අර ආමිෂ සපකේ කියනවා ගේසික සෝමනස්සෙට කියනවා ආමිෂ සෝමනස්සෙ කියලා. ඒක ප්‍රතිස්ථාපනය කරන්න කියනවා මේ නෙක්ඛමසිත සෝමනස්සෙ. නැත්නම් මේ භාවනාවේදී එන ආ වූ දුක් වේදනාවට අභීතෝ මුණ දීලා. ඒක එහා පැත්ත බලන්න, යන හැටි බලන්න. මගදී නතර කෙරුවොත් දෙකම දුකයි. යනකන් ඉවර වෙනකන් මුලැමැදාක තුනම දැක්කොත් ඒක සැපයක් බලා ගන්න පුළුවන්. නමුත් මේක දුකේම විස්මාරුවක් මිස අවබෝධයක්වත් නිරෝධයක් අතේ. දුක් වේදනා කාම සුඛයෙන් නතර වෙනවමයි. ඒ වාගේම පැතිකඩවල දෙකක් තියෙන සුඛ වේදනා. නැති වෙනකොට සැපයි, නැති වෙනකොට දුකයි. මේ දුක් වේදනා සුඛ වේදනාවත් අපිත් එක්ක සදාතනික නැහැ. අර ආපු හේතු කාරණා දුරු වෙනකන් මුලමදාක බැලුවා නම් ඒ ජාග්‍රහී ශක්තියත් එක්ක අධිෂ්ඨාන ශක්තියත් එක්ක සුඛ වේදනා පාල වෙනවා. නමුත් අපි හිතනවා මේ සුඛ වේදනා නිත්‍ය වේවා. නමුත් නිත්‍ය වෙන්නේ. මේක ඊගාවට නැති වෙලා යනකොට ආයෙ දුකක් නැති. මේ නිසා දුක් වේදනාව අපි සුඛ වේදනාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා මූල ධර්ම වශයෙන් අවවාදයක් ආදත්ත පාදයක් දුන්නත් සුඛ වේදනාව විස්තරයි. මෙන්න මේ වැඩ පිළිවෙල දුකෙන් සුඛයට සුඛෙන් දුකයට මාර්ගයේ මාර්ගයෙන් යද්දි නොසලී ඒ දෙසම බලන් හිටියොත් අවසානයේ අදුක්කම සුඛ වේදනාවට වැටෙනවා. අදුක්කම සුඛ වේලාවට ඇවිල්ලා නතර මේ අදුක්කම සුඛ වේදනාව ඉතාමත්ම ආසන්නින් අවිද්‍යාවට තමයි. මේ දුක අයින් කරලා සුඛය ගන්නවා. දැන් සුඛය ගෙවිලා ගියාට පස්සේ අපි නතර වෙන්නේ උපේක්ෂා වේදනාව නැත්තම් මේ කියන අදුක්කම සුඛ වේදනාව. මේ අදුක්කම සුඛ වේදනාව මුගාක් දුරට අවිද්‍යාවට මතයි. අවිද්‍යාව බව දන්නවනම් අදුක්කම සුඛ වේදනා බව දන්නවනම් ඒක සුඛයක්. නමුත් මම දැන් ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ නැත්තම් මම ඉන්නේ අවිද්‍යාව කියලා නොදන්නවනම් ඒට වැඩිය දුකක් මේ සංකාරයක් දෙයි. ඉතින් විශාල සටනක් කරලා තමයි දුක් වේදනා යටපත් කරලා අපි සුඛමත් කරගන්නේ. ඊට පස්සේ මේ සුඛයක් ගෙවිගෙන ගෙවිගෙන යනකොට ඒ චක්‍ර රාජයකට පස්සේ අදුක්කම සුඛයට වැදෙනවා. එතෙන්දී ඕන නිදිමතේ. ඕන කම්මැලිකම එනවා. ඕන ඒකාකාරීකම එනවා. මොකද්ද මෙනෙහි කරන්න ඕන කියලා නොදැනී යනවා. අරමුණ සිවුම් වෙනවා. හැපෙන තැන නොදැනී යනවා. ඉතින් අපි ඒක පිළිබඳව කිරන්න පටන් ගන්නවා. මේක තමයි කියන්නේ දුර්ලභාඛන සම්පatti සත්ත්ව විවේකෝ විපස්සී. ඉතාල අනාපේන අර දුක් වේදනාව කැප කරලා ඊගාට සුඛයට ඇවිල්ලා ඒ සුඛයෙන් පස්සේ අපි මේ අදුක්කම සුඛයට ආවට පස්සේ ඒ ලැබුණා වූ ක්ෂණ සම්පත්තිය ඒ පුද්ගලයන් නොදන්නවන ඒ විවේක ගන්නවන අර సౌందර්ය රසයක්වත් හොඳ නරක සැපයක්වත් මොකක්වත් නැති වල්මත් වෙච්ච පුද්ගලයෙක් බවට තීන මිද්දේට වැටිච්ච කෙනෙක් බවට අසරණ වෙච්ච කෙනෙක් බවට ඒකාකාරීකමට වැටිච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා නිෂ්මල්ලක් වගේ වෙනවා යෝගාව මේක මෙහෙම කිව්වට මේකටපත් නොවිච්ච කිසිම කෙනෙක් ලෝකේ නැහැ හැම කෙනාම අදුක්කම දුක වේදනාවට පස්සේ නිකන් හරියට ඇල්මැරිච්ච ගිරක් බොන්නා වගේ බොහෝමත්ම මේ එපා කරන ගතියකට එනවා. නිර්වින්දන ශක්තියකට. මේ නිසායි අර මේ ධර්මානුපස්සනාවේදී ඇහැගෙන දැනගන්න අමාරු වුණාට දැනගත යුතුයි. මොකද එතන තණ්හාව. රූපය ගැන දැනගන්න අමාරු වුණාට මේක වගේ කියන්න ඕනේ නැහැ කියලා අපි හිතුවට ඒ රූපෙමුත් තණ්හාව උපදිනවා. මේ දෙක නිසා ඇති වෙන විඥාණයට තණ්හා උපදින ඉඩ තියෙනවා. ස්පර්ශයත් උපදිනවා, වේදනාවත් උපදිනවා. ඒ නිසා මේ වේදනාව පිළිබඳ තියෙන මේ යාන්ත්‍රණය දැනගෙන හිටියොත් මේක ජීවිතයක් තුළ මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. නොදැන ඒක හැමදාම පරිේශන කර කර හිටියොත් ආවම දායකවත් දුක් වේදනා සුඛ වේදනා දිදදිලා අයින් වෙනවය. සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව දිදදිලා අයින් වෙනවය. මේ අදුක්කම දුක් වේදනා විශේෂ අවිද්‍යාව හෝ නොදැනීම විශාල බියසයි. මේක විශාල පාඩුවක්. ඒ නිසා මම අන්නේ අදුක්කම සුඛ වේදනාවට අවදි වෙ යුතුයි. අදුක්කම සුඛ වේදනාව හිතට ඉතාමත්ම ගෙවයක් වාගේ, නිවසක් වාගේ, ආරක්ෂක ස්ථානයක් කියලා දැනගන්න පුළුවන් නම් ඒ කවදාවත් පොත් කියවලා නැහැ. මොකද මෙතෙන් එනකොට ආපු ඇත්ත දන්නවා ඇති කොච්චරනම් කැඹිරිල්ලක් හඹුරලාද මෙතෙන්ට එන්නේ. කොච්චර දෝ මේක අහලා ඇති කවදාකවත් භාවනාදීක මත වෙන්නේ නොවෙන්න ඉඩ තියෙනවා ඒ වගේ තමයි මේක ගුරුවරයාගේ දක්ෂකම ගුරුවරයා කොච්චර උත්සාහ කරත් ඒ ශිෂ්‍යයා එතෙන්ට යන වෙලාවේදී මේ දුක් වේදනාවයි කියලා දුක් වේදනා මුලමදාක බලන්ට විශේෂයෙන් මේක පරියන්ක මුලදී සිද්ධ වෙනවා වේගෙන් මෙහෙ කරන්න දෙනවා ඊට අර දුක් වේදනාව වෙනවා මේක අසුඛ වේදනා බව දැනගෙන මේකේ අවස්ථාව මේකේ අත්‍යයට යහමත් එක්කම චක්‍ර කීපයකට පස්සේ ඔන්න මේ දැන් ආවේ අදුක්ක මුදුක වේදනාවට කියලා යෝගාවචරය එතෙන්දි අවදි වුණා නම් එතන බුදුහාමුදුරුවෝ බුදුන් ඉස්සරහට වැඩිය වගේ තමයි. නමුත් කී දෙනෙකුට කී වතාවක් මෙතෙන්ද ඇවිල්ලා නිදි කිරා වැටෙනවද කියන එක භාවනා ලෝකේ තාම ප්‍රසිද්ධ සත්‍යයක්. ප්‍රසිද්ධ රහසක් කියන්නේ. අපි දන්නවා මේ සාවිත්‍ය මහ ස්වාමීන් වහන්සේ පවා සුවාන් වහන්සේ පස්සේ රාජ් මාර්ගය සඳහා වැඩ කරන වෙලාවේ මේ වගේ මට්ටමට ඇවිල්ලා කිරණ මට්ටමට මෙන්න මේක නිසා වෙන්නේ නැති මේ අද මේ සම්මුඛ භාවනා ක්‍රමයක් ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නේ හැබැයි භාවනා නොකරන අය සම්මුඛ භාවනාවට එන්න ඕනේ මොකද යාත්තන මේක පිළිච්චාම ඉතින් මේ මහාන වෙලා ඔක්කොම කරන විදිහට මේ හාමුදුරුවෝ බර ගන්නක් කරන් නිදාගන්නේ කියලා ඕන තරම් චෝදනා කරන්නේ නමුත් භාවනා කළ මේ ජීවිතේ ප්‍රතිඵල ගන්න ඕනේ නම් මං කරුණා කළ ආවදනා කරන එන්න සබාව ආවට පස්සේ තේරෙන්න පටන් අරගනි ඔය තනියම බුදු වෙනවට වැඩිය බුදින එකයි සිද්ධ වෙන්නේ. පිටිසට ආවට පස්සේ බුදිව ගත්තොත් ළඟ ඉන්න කෙනෙක්වත් ඇරවයි. ලැජ්ජාවට හරි ඇහැරි. ඒ මොකද මේක මේ මාර්ගයේ අනිවාර්යයෙන්ම හැම වෙන දෙයක්. මේ අදුක්කම සුඛ වේදනාවට ගන්න එක සමහරව හිතලා ගන්න. අර කලින් කියන දුකාල් දකින්න නැතුව සුඛයක් දකින්න නැතුව කලින් කරව බහන නිසා මට මෙහෙම වෙන්න ලැබේවා කියලා මේකත් මානසිකත්වයක් එනවා. කාලයක් භාවනා කරලා නැත්නම් ඒක වෙනවා. ඒකත් එක විදිහක සංඥා විපල්ලාපයක් වෙන්නත් ඉඩ තියෙනවා. හැමදාම පරියන්කේ සාර්ථක වෙන්න නම් මුලින්ම හොඳට අරමුණ මෙනෙහි කරලා අරමුණට දැක ගැනීම. ඒක දුකසේ සපයාගත යුතුමයි. කිසි කාලේ පාඩම් කරලා රැඳවල් නැතුව ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඉන්න සුඛ වේදනාව හරියටම තේරුම් ගන්න ඕනේ. මේ සුඛ වේදනාව වෙන මොනක්වත් නිසා නෙවෙයි. අරමුණේ උත්සන්න භාවය නිසා භාවනා කරන හිතේ අරමුණ සමාන උත්සන්න භාවයට ආවට පස්සේ උද උලකට අහුවෙච්ච සරුංගලයක් යවන පුංචි ළමයෙකුට හම්බෙන සතුට වගේ භාවනාව මුලන් අල්ලනවා. නමුත් ඒක ඊගාට එන්න තියෙන අදුක්කම සුඛ වේදනාවේදී ලැබිය යුතු අවදිභාවය ලබා ගන්න නම් මෙන්න මේ උලන් අල්ලලා සරුංගණ යන වෙලාවදී නැත්තම් භාවනා හදින වෙලාවදී ඒක හොඳතෝල මුදුන්පත් වෙනකම් නැත්නම් මේ ලබන්න පුළුවන් භාවනාවේ ප්‍රීතිය සුඛේ මුදුන්පත් වෙනකන් විහිද පහකට ගන්නවා. බහා ලැබුවොත් මම නිතර මතක් කරන විදිහට හරියට කිරිවදින්න ඉස්සලා ගෙඩි කඩලා දුම් ගහලා ඉදෙව්වට ඒ ගෙඩිය නිම රටේ එන්නේ. නිසා මෙතෙන්දී උත්පරිමේට ඒක යන්න ආරිනවා. ගියාට පස්සේ වෙන්න තියෙන්නේ බොහෝමත්ම කාලානුරූපව හැටපෙන බක්තියක් වාගේ සුලිසමකට පස්සේ සංසිඳන නිෂ්කලංක භාවයක් වාගේ අදුක්කම දුක වේදනා දිහාට භාවනා යන්න පටන් ගන්නවා. එතනදි මතක තියාගන්න ඕන දැන් ඇහක් පිට ඇහක් තියාගෙන. මෙච්චර දීලා මේන්න මේ එන උපේක්ෂා වේදනාව අරමුණත් එක්කම දිගට මෙනේ කරගෙන යන්න ඕනේ. මේකට අතුආවේ සඳහන් කරන්නේ මිගපද වළංජන ක්‍රමය කියලා. මිගපද වළංජන ක්‍රමය කියලා කියන්නේ ගද්දෙක් ඌරෙකුට ඊයකින් විත්තර පස්සේ ඒ මුවා ඉන්නේ එතකොට හොඳටම රත් වෙච්ච ලේ ඇතුළ ලේ වගුරන්න පටන් ගන්නවා. වගුරන්න පටන් ගන්නවත් වගේම පූර්ණ කායික ශක්තිය නිසා වේගෙන් දුවනවා. දුවනකොට උගේ ආදිපාද ලකුණත් ලේ ලකුණු බොහෝම ප්‍රකටව පේනවා. ඊට පස්සේ මුවා දිගින් දිගට දිගින් දිගට අර ලේ ලකුණුත් අර පයින් මුවාගේ අඩි ලකුණු දිගේ එලවගෙන. එලවගෙන යනකොට යනකොට ලේ ගන්න ප්‍රදේශ අඩු වෙනවා. මුවාගේ තෙන්බතක් එනවා. එතකොට අර ලකුණු පේන ප්‍රදේශ අඩු වෙනවා. අඩු වෙන පටන් අර ගත්තට මුවා දන්නවා මිනිහා පිටිපස්සෙන් එන මේ වැද්දා දන්නවා මුවාට අතුරු දහන් වෙන්න බෑ. නිකන් මේ පැත්තට මුදුවන්න ඕන කියලා බොහෝමත්ම හැබැයි වේගවත් වෙන්න ඕන. මොකද හේතුව සතා බොහොම ඉක්මනට හැංගෙනවා. අර ලකුණු ලාංඡන ලකුණු දිගේ පවා ඉතාමත් සැලකිලි යනකොට අතුවා යෝජනා කරනවා මේ මුවා මේ වැදිලා දැන් ඉවරයි අඩි ලකුණු විතරයි තියෙන්නේ නිකන් ගල් පොත්තක් උඩින් දුවන. වැද්දා දකින්න දැන් ගල් පොත්තට ආපු ලකුණු දාන. දැන් ගල් කුතු දිගෙන් මුවා කොයි අතට හැරුණාද ඊගාව කොතනින්ද අඩි ලකුණු අල්ලන්නේ ඒක ඉතින් වැද්දාගේ ගයිෝපගතව තමයි සිද්ධ වෙන්නේ ඒ වගේ තමයි යෝගාවචරය මේ ගල් කුත් ළඟට එනවා වගේ තමයි දුක් වේදනාව මාර කරලා සුඛ වේදනා මට්ටමට ආවට පස්සේ මෙතෙන් ආවට පස්සේ ඉතින් දැන් මම මොකද කරන්නේ මට දැන් අරමුණ පේන්නේ නැහැ හිත පේන්නේ නැහැ මොකද්ද මම බලන්න ඕන මොකද්ද මේ වෙලා තියෙන්නේ ශබ්ද ඇහෙන්නේ නැහැ, රූප පේන්නේ නැහැ, කය පේන්නේ නැහැ. ඉතින් අසරණ වෙනවා. හරියට අර ගල් පොත්තට ආපු මුවා වගේ. නමුත් වැද්ද දානවා පමා වෙනක චිත්තක්ෂණයක් පාස තමන්ට ගොදුරු නැති වෙන අවස්ථාවක්. ඒ නිසා ආපු ඉර දිගේ මෙහාකට යනවා. ඉන්නේ තාමත් සැලකිලිම බලනවා ඊ ගාවට කොහෙද හරි ලකුණ આવුනේ අහුවෙච්චි ගමයි ඉතින් හරියට සතා අහුණා වගේ තත්ත්වයක් අහුවෙනවා ඒක දිගියම යනකොට වැඩිදුර යන්නේ ඉතල සතාට ඒ මොකද අර වේගෙන් ආවට මොකද එන්නෙන් ලේ යනවා. වෙහෙසයි, බයයි, මේ සතක් දුවන්නේ මරු එකට. ඒ වගේ තමයි හොඳට අපි හිතුවත් පිම්බීම හැකිලිම කරගෙන යනවා. මුලදී බොහෝම ශීඝ්‍රයෙන් පිම්බීම හැකිලිම අරගන්නවා. ඊට පස්සේ වේගයෙන් මෙනෙහි කරගෙන. මේ පිම්බීම හැකිලිම හොඳට ලඟ වෙනවා. ලඟ වෙන්න වෙන්න වෙන්න වෙන්න පිම්බීමේ තිබිය යුතු සතහන් ආකාර හොඳට වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒව හොඳට උකහා ගන්නවා. ඒක හොඳට රස බලනවා ධර්මෝජාව වශයෙන් මේ යෝගාවචර තැනකටපත් වෙනවා ඒ ලකුණු ඒ සටහන් ඔක්කොම දේලා කියා ගන්න බැරි තරම් සටහන් සහ ආකාරවලින් මුළු චිත්‍රයම වැඩියි හිතත් අවදාපක් නොතිබිච්ච විදිහට ක්‍රියාශක්තිය මුන්ද තෝර මේ ක්‍රියාවෙච්ච හිත මේ අරමුණත් එක්ක එකිනෙකට වැස ගන්නවා වගේ සමීපස්ත භාවයටපත් වෙනවා. ඒක ලොකු ප්‍රීතියක්. ලොකු උත්සන්නවක්. ඒ කියන්නේ ප්‍රතිපක්ෂේන අනබිබීතෝ ඒකාකාරේන චිත්ත මේ මනසිකාරම් පවත්තමානෝ චිත්තං අප්පිතෝ විය නිච්චලන්ට අපේ. හරියට පේන්නේ අරමුණ හිතයි දෙකම අර අධික වේගයේ පෑහුණා වාගේ නතර වුණා. ඊට පස්සේ හොඳ සුවාගයක් ගන්න පටන් ගන්නවා යන්තම් මේක නිකන් අහුණා අරමුණ හිතයි ඉතින් ඒක පැවුණා ඊට පස්සේ හිමීට අර තිබුණු අරමුණ අල්ලගෙන තිබුණු වෙහසක් නැහැ බාහිරින් එන සාද්ද වලින් කරදරයකුත් නැහැ කයේ වේදනක් නැහැ හිතවිලිත් නැහැ අරමුණ හිතයි දෙකේම ලොකු සංහිඳියාවක් ඉන්දික වේලාවක් මේකේ තව සුවසේ ගත කරාට පස්සේ ආයෙත් හිත නන්නත්තර වෙනවා මොකීර මං හිත පිටවන්නේ මොකද්ද මං බලන්න ඕන හදිහට අර ගලින් එහා පැත්තට ගිහලා යාන්තම් වාඩි ලකුණ දැක්කා වගේ යෝගාවචරයේ ඒ වෙලාවේ තරංග ගලිත පිම්බීම හැකිලිමත් වේ සද්දත් ඈත ඇහෙ වේදනත් දැයි හිතවිලිත් තියෙන ඔක්කොම තියෙදි කොහෙද හිත පාත්තන කොහෙද තිබ්බත් සතියක් තියෙන සමාධියක් තියෙන ඉතින් යෝගාවචරය ඒ වෙලාවේදී අර තර වැද්දා වගේ අහුවෙච්ච පද ලකුණ දිගේම දිගට ගියේ නැත්තම් නිකපත බලංජනය කළේ නැත්නම් බොහොම විපර්ණනත. මේ අපේ චතුක්කම සුඛය අදුක්කම සුඛයක් බව දැනගෙන ඒක තව ඉදිරියට පවත්වන්න නම් මෙතෙක් දෙන්න එනකන් උදව් කළා වූ මූල කර්මස්ථානයේම අල්ලාගත යුතුයි ඒකට ගොදුරාට අහු වෙනවා කියන එක දන්නවනම් යාන්තමින් හෝ මතුවේ නැහැ. ඉන්නේ හැකලෙන් අරමුණු කරගෙන එහිම ළඟින්ද. දැනගන්න ඕනේ මේ අදුක්කම සුඛ වේදනාව උපේක්ෂා කරන්නේ. ආනාපානෙත් මෙච්චරයි. මේ දේ මෙච්චරම විස්තර කරන්න වෙන්නේ මොකද ඒ වෙනකොට පේන ආනාපානිය හෝ පිම්බීම හැකිලිම අර මුලින් දකින්න විදිය පිම්බීම හැකිලිමක් ආනාපානයක් නෙවෙයි. ලේ ලකුණේ පාද ලකුණේ උත්තර ගොරෝසු නැහැ. යාන්තම් ලකුණු. අනිත් බව දන්නවනම් මේක එක සැරයක් වෙලා බෑ එක සැරයක් ගණහලා බෑ නැවත නැවත ගණහලා නැවත නැවත සාකච්ඡා කරලා එනකොටම ඒක අල්ලගත්තම අන්න අර ගලින් එහා පැත්තේ පහද ලකුණු දකපු වැද්දා වගේ විගපද වළංජනය කළා වගේ බොහෝ මික්මන්ට ඒක දිගේ යන්න පුළුවන් මොකද වැඩේ හරි ගිය බවට විශ්වාසයක් ඇති. ඒ විතරක් නෙවෙයි ළඟම සතාවටයි. එනිසා මේ අදුක්කම දුක වේදනාව දැනගන්න එක ඉතාමත්ම වැදගත් කාර්යයක්. එතකොට තේරෙවි හැම දුකක ඉඳලා දුක වේදනාවට යන්න ඉස්සලා අපි අදුක්කම දුක වේදනාව බුද්ධ විදිනවා. හැම සැකමයක ඉඳලා දුක්කට යන්න ඉස්සලා අදුක්කම දුක වේදනාව බුද්ධ විදිනවා නමුත් අවුලයි. හැම ආශාව ප්‍රසාර දෙකක් නැදම අදුක්කම දුක වේදනාවක් තියෙනවා. හැම පිම්බීමක් හැකිලිමක් අතරමක් තියෙනවා. නමුත් හුඟා ආනාපාන කරලා ආනාපාන මුලමදාක බලන තත්ත්වයට යනකම් අපිට හිතෙන්නේවත් නැහැ ආනාපාන දෙක අතරක් තියෙන්නේ. පිම්බීම හැකිලිම දෙක අතරක් තියෙනවා. අඩු ගන්න කියනවනම් වේදනා චිත්තක්ෂණ දෙක අතරක් තියෙනවා කියලා අපි හිතන්නේ. අපි හිතන්නේ ඒක එකට යනවා. අපි කිහිලා ආනාපාන චතුක්කයේදී පළවෙනි චතුක්කයේදී පෙන්වන සම්බ කාය පරිසංවේදික මුල මැද වග වශයෙන් බලන්න එතකොට ප්‍රස්වාසයේ අග සහ අස්වාසයේ මුල අතර මොනවාගේ අදුක්කම සුඛයක් තියෙනවා. ඊගාට ප්‍රස්වාසයේ අග සහ අස්වාසයේ මුල අතරත් අදුක්කම සුඛයක් තියෙනවා. මේක අහු වෙන්නේ නැහැ. මොකද අපේ හිත දන්නේ සැප දුක විතරයි. අදුක්කම සුඛ වේදනාට එනකොට හිත අන්දමක්. නන්නත්තා. පල්මත් වෙනවා. මොකද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. ඒක නිසා ඒකට යන්න ඕනේ දුක සුඛයෙන් ප්‍රතික්ෂේප. ඒ සුඛය අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරලා ඒකට අවදෝෂ නිසා කාය වේදනානුපස්සනාව ලොකු භාවනාවක්. ඉතින් නමුත් මේක ගැඹුරුයි. ස්පර්ශ නිසා වේදනා වේදනා නිසා තණ්හා ඉතාමත්ම ගැඹුරුයි. දවසක් ස්වාමීන් වහන්සේලම ඒ 12 ආකාර අතිපට්ඨානමය පරිඥාපාද ක්‍රමේ තාම දීර්ඝ දේශනා කරලා තියෙනවා. දීර්ඝ කරනවානකොට බණාන සියල්ලන්ටම නිමිති කියලා. කවුරුත් බණාන්නේ නැහැ. නමුත් සාමුදුරෝ තාම කවුරුත් දේශනා කරනවා ඉස්සරහා ඉඳලා තියෙන වායක උපාසකම් අගනේ ඒ අම්ම අහනවා කියන්නේ. පස්සේ බණ නැගිටලා කට්ටිපත් නැගිටලා තියෙන දාවිගෙන් පැහැරෙනවා. ඊළඟට කිව්වලු මට එක්කෙනෙක් හරි කමක් නැහැ. මේ ධර්මයේ තේරුම් ගත්තනම් වටිනයි. අම්මට තේරුණා. එහෙමයි එහෙමයි දාන්න පස්සපච්චා වේදනා කියන එක නම් හොඳට තේරුණා කියලා පස්සපස්සට. ඒ තරම තමයි අමාරුකම තේරෙන්නේ. ඒ නිසා අපි ඉන්නේ 78 වෙනි දවසේ නිසා සෑහෙන ගහන ගින්ද ගියාට කරන්න දෙයක් නැහැ මොකද මේ ගැඹුරු නමුත් මේක තේරුම් ගන්නකම් පස්සපච්ච වේදනා එනකම් භාවනා කරන්න ඒ නිසා මම කියනවා මේ නිමිතක ආපු ගමන නිසා අද යම් ප්‍රමාණයකට تعلق කරගෙන යන්න පුළුවන් එහෙම නැත්නම් මේක හරිම අමාරුයි නිෂ්පර්ශකින්යි කියලා ඒ නිසා හැම දෙයකටම මුල් වෙන්නේ මේක පස්ස වගේ ළඟ නමුත් ඒක අල්ලන්නවා ඒ නිසා මතක තියාගන්න ඕනේ භාවනාවේදී මේ දුෂ්කරතාවයට ආපු වෙලාවට තමයි මේ ධර්ම ගොඩාක් හේතු වෙන්නේ. නමුත් එතකොට හිත උඟක් පොද්දා. හිත උඟක් වීර්යය මදි වෙලා ඒ නිසා ක්‍රමිකව භාවනාදී වීර්යය මුදා හැදීම දන්නේ නැත්නම් සක්මනයි පරියන්ජය කර බොහොම අමාරුවෙන් මේ කොටස් තේරුණා. මම කොටස් විශ්ව කරන්න බැරි කමක් නැහැ. මොකද ධර්මචර්යනාදී සෑහෙන කොටස් වල විස්තර කරලා තියෙනවා. සාසනාන්තර ප්‍රස්දාණය වෙනකොට ඉස්තරලාම අමතක වෙන්නේ මේ කොටස්. මොකද කිසි හේත්ම ජීවිතයට සම්බන්ධ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපිට දැනෙන ප්‍රදේශයෙන් මේක තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන සාක්ෂාත් කරගෙන ඇති සාස්ෘත ධර්ම සාකච්ඡාවලදී ධර්ම දේශනාවලදී මේක මතු කරගෙන මේ ළඟ ළඟ කරගන්න පුළුවන් වූ අර මුව අල්ලා ගැනීම වැඩ පිළිවෙල කරන්න මේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා කියන රූපී තමයි. මෙන්න මේ ප්‍රමාණය මතක් කිරීමකින් අදට නිමිත් ධර්ම කොටාගෙන මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සියලු දෙනාටම තම තමන් මෙතෙක් කරන ආපෝ භාවනා අධ්‍යක්ෂිනුත් මූල ධර්ම කාරණාවටත් අද මේ කොටස් එකතු කරගෙන තවදුරටත් ඒ ධර්ම දිගේම සියුම් කරමින් ඉදිරියට ගිහිල්ලා සාක්ෂාත් කළ යුතු මේ වේදනා සුඛ දුක් වේදනාවලින් තොර ඒ සාන්ත සුන්දර භාවයෙන් යුක්ත වූ මහා නිවන පිණිස මේ හේතු වේවා වාසනාව වේවා ප්‍රාර්ථනාවේ ආදිත නිමිත් ධර්ම කොටාගෙන ඉදිරියට යනවා.

විදාන වූ නාමයේ සංකීර්ණ වූ